සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න ඕන බවත් ඒ වගේම අපේ ජීවිතයේ ධර්මය එකතු කරගන්නකොට අපිට ලැබෙන මහා සුවය මහා සැනසීම අපි අන් අයට ලබා දෙන්නේම ලබා දෙන්න කටයුතු කරන්නේ මෛත්‍රී සහගත සිත් තිබේනම් කරුණාවක් මෛත්‍රියක් තියෙනවා නම් අන් අයට ලබා දෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ මොකද ලෝකයේ තියෙන දුක් නැති කර ගැනීමටයි අපි හැම වෙලේම උත්සාහ කරන්නේ. ලෝකයේ තියෙන දුක් නැති කරගන්න තියෙන ඒකම මාර්ගය ධර්මයයි. ධර්මය තුළින් පෝෂණය වීම. දැන් ඇයි මම මෙහෙම කියන්නේ දුක් නැති කරගන්න අපි හැම වෙලේම උත්සාහ කරන්නේ කියන එක අපිට නිබඳව තේරෙනවා. අපි වාඩි වෙන ඉරියව්වේදී පවා වාඩි වෙලා ඉන්නකොට පවා අපි අපිට ඇති වෙන දුක් නැති කරගන්න කායික දුක් නැති කරගන්න හැම වෙලෙම වෙහෙස වෙනවා. ඒ වගේම තමයි හැම නිමේෂයකම අපි අකමැති දේවල් කිට්ටුවට එඳ දෙන්නේ නැතුව කැමති දේවල් ළඟට අරගෙන මානසික දුක් නැති කරගන්න උත්සාහ කරනවා. එතකොට මේ උත්සාහ කරන ක්‍රම පිළිබඳවයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ උත්සාහ කරන ක්‍රම සාර්ථකද කියලා බලන්න. කායික දුක් නැති කරගන්න අපි හැම වෙලෙම රිදෙන තැනට අවධානය යොමු කරනවා. රිදෙන තැන රිදෙන්නේ කර්කස දෙයක් තුනගෙන දීමින් හෝ සීතයෙන් හෝ උෂ්ණයෙන් හෝ ඒ වගේ දේවල් තමයි අපිට තේරෙන්නේ. නේද? ස්පර්ශය ඇති වෙන්නේ මේකයි කියලා කායික රිදීම ඇති වෙනකොට එතකොට ඒවාට අපි ප්‍රතිචාර දක්වන්න හදන්නේ රළු දෙයක් උඩ නම් ඉඳගෙන ඉන්නේ ඒක සෞම්‍ය කරන්න හදනවා නේද හිටගෙන ඉන්නකොට නම් රිදෙන්නේ ඉඳ ගන්න හදනවා ඉඳගෙන ඉන්නකොට රිදෙන්නේ හිට ගන්න හදනවා ඒ වගේ එක එක ඒවා දේවල් කර කර ඉරියව් මාරු කර කර ඉන්නවා දැන් හරි ගියා දන්නේ නේද මොනතරම් සැප තැනක තිබුණත් මොනතරම් සැප ස්ථානයක ගිහිල්ලා මේ ශරීරය තිබ්බත් වැඩි වෙලාවක් ඒක තියෙන්නේ නෑ මේ ශරීරය අසුදු කරපත් කරනවා ඊළඟට හිතට දුක් ඇති වෙන්නේ ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ, ප්‍රිය ධම්ම කියන ඒවා නැති වෙනකොට. නේද? ඒව නැතුව අප්‍රිය රූප, අප්‍රිය ශබ්ද, අප්‍රිය ගන්ධ, රස, ස්පර්ශ ඒකයි අපිට තේරෙන හැටි. ඒකෙන් අපි මොකද කරන්නේ? ඒවා හොයාගන්න. නේද? අප්‍රිය වෙනකොට ප්‍රියව හොයාගන්න හැම පැත්තකින්ම උත්සාහ ගන්නවා. එහෙම තමයි අපි කය සහ සිත සතුටුකරන කය සහ සිත සතුට කරන්න අපිට තේරෙන විදිහට අපි ජීවත් වෙන්නේ එහෙමයි. අපේ ජීවිතයේ අරමුණ ඒ වගේ අරමුණකින් අපි හැම නිමේෂයකම කායික සහ මානසික වශයෙන් සැප සහ සතුට දුක් සහ දෝමනස්යන් නැති කරගෙන සැප සහ සෝමනස්යන් ඇති කරගෙන ජීවත් වෙන්න ඒ වගේ ක්‍රම පාවිච්චි කරනවා. මම ඊයේත් කිව්වා මේක පෙරදස් කිව්වා. ආයෙ මතක් කරනවා මොකද මෙතෙන්දි මට ඕනම හින්දා මේ ක්‍රමේ මේ මේ ක්‍රම පාවිච්චි කරලා සැප සහ සතුට හොයන වැඩපිළිවෙල තිරිසන් සත්තු තුලක් තියෙනවද නැද්ද කියලා. නේද? තියෙනවද නැද්ද? ඒක තියෙනවනේ. ඒ කියන්නේ එයාගේ මානසිකාරය දැන් අපේ ගෙදර ඉන්න සුනක පෝතකේ ගත්තත් එයාගේ මානසිකාරයක් දන්නවා ප්‍රිය රූප දැක්කොත් සතුටු වෙනවා කියලා. ඒකෙන්ද ඒව හොයනවා. ප්‍රිය ශබ්ද වලින් සතුට උපදිනවා කියලා දන්නවා. ඒව හොයනවා. ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ, ආදරය ආදී දේවලුත් හොයනවද නැද්ද? ආයේ මොකද සතුට උපදිනවා කියලා දන්නවා. අවසන් වෙලාවේ සතුට. එතකොට හා ආයේ මොකෝ කියන්නේ මං නේද? එතකොට ප්‍රශ්නයක් තියෙනවා. නේද? උසස් මනසක් තියෙන මනුස්සයාට කොහොමනම් අර විදිහටම ජීවත් වෙන්නත් පුළුවන්. එයාට කරන්න බැරි විදිහ සතුටක් උපදවා ගන්නත් පුළුවන්. හැබැයි අර එකක්වත් ස්ථිර නැහැ දීර්ඝ කාලීනක් නැහැ. නේද? අපි මේ උපදවා ගන්න දේවල් ඒවා ඊටාම ශනේක හරිම රළු පරළු සැපයක් ඒක. නේද? කැමති රූපයකින් සැපයක් විඳින්න අපි හැදුවට ඒ රූපය හොයාගෙන අපි ගියා. ඉතින් ඒක දිහා බලන් ඉන්නකොට මේක ඇති වෙනවා. නේද? සමහරවල් එතෙන්ට ගියාම සිද්ධ වෙන දේවල් වලට ඒක ඇති වෙනවා. ඒකද බොහෝ දෙනෙක් මොකද කරන්නේ? අපි ප්‍රිය නේද? ප්‍රිය දේවල් හොයාගෙන ගිහලා දැන් අපිට ඒක ලොකු වැරදීමක් ඉතින්. දැන් මම කියන්නේ බයිසිකලයක් ගන්න ඕනේ කියලා තරුණ ළමයෙකුට හිතෙනවා. ඒකෙන් තමයි සතුට ඒක තමයි සතුට. එයා ඒක ගන්නකම් එයාට හිතෙන්නේ මේක තිබ්බොත් මට දීර්ඝ කාලයෙන් සතුටින් ඉන්න පුළුවන්. දැන් ඉතින් ඔක්කොම හරි. ගත්ත ගමන් කියන්නේ දැන් ඔක්කොම හරි. දැන් මම ඔක්කොම කරගන්න. දැන් සතුටින් ඉන්න පුළුවන් කියලා. හරි බයිසිකලයට පුළුවන් නම් සතුට හදන්න බයිසිකලේ තියෙදි දුක ඇති වෙන්න බෑ. නේද? දැන් බයිසිකලේ අරගෙන ටික දවසක් යන්නේ බයිසිකලේ තියෙනවා සතුට නැහැ. නේද ජීවිතේ අපි ලං කරගත්ත හුඟක් දේවල් එහෙමද නැද්ද නේද එහෙනම් මේක අපිට වැරදීමක් මෙතන මේ තියෙන වැරදීම අපිට තේරුන්නේ නැහැ මේ වැරදීම ඔස්සේ අපි දරුවෝ දිහා බලාගෙන ඉන්නවා නේද අනිමසල වචන පූජාව වගේ හරියට නිකන් නේද දරුවෝ දිහා බලාගෙන ඉන්නවා තව දේවල් දිහා බලාගෙන ඉන්නවා නේද මේවා දිහා බලාගෙන ඉඳලා පුළුවන් තරම් එක දිගට බලාගෙන ඉඳලා සතුට වෙනවා ඉතින් සතුටක් තියෙනවා නමුත් ඒ සතුට නැවත නැවත නැවත නැවත උපද්දවන්න හරියට මහන්සි වෙන්න වෙලා. අපිට තේරෙන්නේ අපි වැඩියෙන් ඉඳලා තියෙන්නේ දුක් කියලා තේරෙන්නේ නැහැ. ඒ මේක තේරිච්ච අය මේකට විසඳුම් හොයනකොට හම්බෙන එකම ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් උපදවා ගන්නා වූ සතුට. හරි ඒක නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සයයි කියලා සඳහන් වෙන්නේ. එතකොට ඒක යන්තම් හරි දැනෙච්ච කෙනෙකුට එයා මේ අනිත් දේවල් වලට දෙන වටිනාකම ගොඩක් අඩුයි. ඒක බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් අනේ මට වැරදිලා හිටිය කාලයක් තිබ්බා මම මේ එක එක දේවල් මත රඳා පැවතිච්ච සතුටකින් හිටියේ. ඒ කාලේ මම කොච්චර දුක් විඳද කියලා යාට දැනෙන්නේ මේකට හරි ලස්සන උපමාවක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. මහා ඝන කරුවලක කෙනෙක් වලකට වැටෙනවා. ඝන කරුවලේ වලකට වැටෙනවා. වැටෙනකොට එයා බාගෙට වැටෙද්දී එහෙන් මෙහෙන් අත් දික් කරලා බේරෙන්න හදනකොට වැලක් අහු වෙනවා. අපි එල්ලෙනවා. දැන් එල්ලිලා ඉන්න තාටිය තාගෙන එල්ලිලා ඉන්නවා ඉවරයි. දැන් එළිය වැටෙනවා. එළිය වැටලා බලනවා තව අඩියයි වැටෙන්න තිබිලා තියෙන්නේ. මොනවා හිතේද? අපරාධෙමම එල්ලිලා හිටියේ. ආය කියන්නේ අපරාධෙමම එල්ලිලා හිටියේ. අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල එල්ලිලා ඉන්නේ. මේ දේ නැති වෙන්නේ නැති වෙයි කියලා. ඇත්ත තේරුම් ගත්ත දවසක තේරෙනවා මම මෙච්චර කල් දුක් විඳලා කරාදේ. ආයෙත් මං අහවල් අහවල් ආයෙ මත රඳාපවතින සතුටක් හොයේ හිටිය අපරාධය කියලා. හරිද? ඒවා තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙකුට හරිය නිර්වෘල් මේ ලෞකික ජීවිතයක් තියෙනවා. අපි ලෞකික ජීවිතයේ අල්ලාගෙන ඉන්න තරමට අපේ මූණ එල්ලා වැටෙනවා. නේද? හ්ම්. නේද? එක්ක මූණ එල්ලා වැටෙනවා මට බැරියෝ වාගේ වෙනවා. නැත්තම් ලෝකෙට රවාගෙන ඉන්නේ. නැත්තම් ඉන්නවා ලෝකෙට රවාගෙන මං කැමති විදිහක් මට හම්බුන්නේ නැහැ කියලා. මේක හරියම ඛේදවාචකයක්. ඇයි ඛේදවාචකයක් කියන්නේ නිබඳව දුකෙන්. මට කැමති දේ හම්බුනේ නැතෝ හම්බුනේ නැතෝ කියන නිබඳව දුකෙන්. හරි මේ දුක් විඳින්න අවශ්‍ය නැහැ. අතුලෙන්ම උපදින කිසි කෙනෙක් මත රඳා නොපවතින දෝරේ ගලාගෙන උල්පතක් වගේ සතුට උපදින ක්‍රමවේද ධර්මයේ තුල තියෙනවා. ඒ සාර්ථමයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඊයේ පෙරේද අපි බොහොම වටිනා කාරණා සාකච්ඡා කළා. ඉතින් ඒවත් එක්ක අපි සමුදාය ධර්ම මේ පිළිබඳව ගොඩක් දේවල් කතා කරා. අද අපිට තියෙන්නේ මේ දේවල් එකතු කරගත්ත අපි අපිට වටිනාකම තේරෙන්න ඕනේ මේ මෛත්‍රිය කොහොමද අපි සමාජ කතිකාවතක් බවට පත් කරන්නේ කියලා. හරි. මේකේ පළවෙනි කොටස තියෙන්නේ කාටද? පළවෙනි කොටස තියෙන්නේ මට. හරි. මම දැඩි අදිස්ථානයක් ගන්න ඕනේ. මම මෛත්‍රී සහගත චිත්තයක් උපදවා ගන්න උත්සාහ කරන්න ඕනේ. හරි. මම කියන්නම් යුද්ධයට යන්න නම් ආයුධ ඕනද නැද්ද? නේද? ඒකින්දා මේ අන් අයව Tamanට අවශ්‍ය විදිහට මේ මේ ලෝකයේ ලෝකේ નિවර්දි කරගැනීමේ යුද්ධය අපි ඉන්නව නේද? අපි හරියට කතා කරනව නේද? හ්ම් හරියට අපි ලෝකේ નિවර්දි කරනවා රට નિවර්දි කරන්න ඕනේ කියලා හරියට කතා කරනවා. රට කියන්නේ මොකද්ද දන්නේ රට කියන්නේ කවුද? මිනිස්සු නේද? මිනිස්සු නැති රටකින් මොන අහවල් පස්කොඩන්නේ ඒක තියෙන්නේ. නෑ රට කියන්නේ අපි. රට નિවර්දි කරනවා කියන්නේ මොකද්ද? අපි નિවර්දි වෙනවා කියන එක. රටේ කුඩාම ඒකකයක් નિවර්දි කිරීමේ රටේ තියෙන දැන් කෝටි දෙකහමාරක් විතර ඒකක වලට බෙදලා තියෙනවා ලංකාව. හරියට ගත්තොත් එහෙම. ලංකාව කෝටි දෙකහමාර ඒකක වලට බෙදලා තියෙනවා. ඒ එක ඒකකයක් નિවර්ධි කරන්න හැම කෙනෙකුටම වාර දෙනවා අපි. හරිද? අපි <laughs> අපි වාර දෙනවා එක ඒකකයක් නා ඔයා එක ඒකකයක් નિවර්ධි කරන්න. තව එකෙනෙක් තව එකක් નિවර්ධි කරන්න. කෝටි දෙකහමාරම નિවර්ධි කරගත්තා. එහෙනම් කුඩාම ඒකකය තමයි වාර දෙන්න ඕනේ. කුඩාම ඒකකය කියන්නේ පුද්ගලයා. එහෙනම් තමයි හරිද? එහෙනම් පළවෙනියෙන් අවධානය කරන්න ඕන අපි කෙරේ. එහෙනම් මම දැඩි වීරයක් අරගෙන මොකවත් ඕනේ නැහැ. මෛත්‍රිය විතරක් වඩමු. හරි අනිත් ඔක්කොම පැත්තකින් තියමු. හරි කියලා මෛත්‍රිය විතරක් වර්ධනය අපි කතා කරේ මේ සතියේ මෛත්‍රිය ගැනනේ. හරි මම මෛත්‍රිය වර්ධනය කරනවා. මං වෙනුවෙන් නෙවෙයි. කවුරු වෙනුවෙන්ද? රට වෙනුවෙන්. ඉවරයි කතන්දරේ. මට ජාතික හැඟීමක් තියෙනවා මට ආගමික හැඟීමක් තියෙනවා මට මේ රට නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා එහෙනම් ඉස්සෙල්ලා මම ආයුධයක් අතට ගන්න ඕන සන්නද්ධ වෙන්න ඕනේ අරගලයකට යන්න යන්නේ හරිද අරගලයකට යන්න සන්නද්ධ වෙන්න ඕනේ හරි මම සන්නද්ධ වෙන්න යන්නේ මට තියෙන ලොකුම ආයුධය තමයි මෛත්‍රිය ආයම් මම මේ කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉහළිනම් පහළ දක්වාම මෛත්‍රිය කියන ධර්මය හරිද සිත්වල නැගුණා නම් මේ සිදු වෙලා තියෙන සහ සිදු වෙමින් පවතින ව්‍යසනය මාත්‍රයක්වත් තියෙනවද කියලා බලන්න කෙනෙක් කියන්නේ ඒක ප්‍රායෝගික නෑ හාමුදුරනේ කියලා. හරිද? බුදුරජාණන් වහන්සේ කළ ප්‍රායෝගික නැති දේවල් දේශනා කරේ නෑ. ප්‍රායෝගික නැති දෙයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? සියලු දෙනාම අයතේ සහගතය බවට පත් කිරීම ප්‍රායෝගික නෑ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. සියලු දෙනා දුස්සීල බවට පත් කිරීම ප්‍රායෝගිකද? සියලු දෙනා වංචා දූෂණ සහිතය බවට පත් කිරීම ප්‍රායෝගිකද? ඒකත් නැහැ. එහෙනම් නේද? සියලු සියලු දෙනා ඊතා දේශයෙන් කටයුතු කරන අය බවට පත් කිරීම ප්‍රායෝගිකද? නැහැ. එහෙම ප්‍රායෝගිකත්වයක් නැති රටක එහෙම මිනිස්සු ප්‍රායෝගිකව දැන් අපේ රටේ දූෂණ වංචාවලට පොඩ්ඩක්වත් කැමති නැති දූෂණ වංචාවලට පොඩ්ඩක්වත් කැමති නැති බොරු කියන්න අකමැති මහත්මා ගතිගුණයෙන් ජීවත් වෙන්න කැමති බොහෝ පිරිස ඉන්නවද නැද්ද? ආයෙනට ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? අනිත් පැත්ත. <coughs> එහෙනම් මෛත්‍රිය නැති දූෂණ වංචා ඇති බොහෝ පිරිස් ඉද්දිත් යහපත් දේ ක්‍රියාත්මක වෙන පත්තරත් පත් කරන්න බැයිද? අර කෙලිකල්පය. එහෙනම් පුළුවන්. එහෙනම් මේ සියලු දෙනාම මෛත්‍රිය සහගත වෙනකම් බලන් ඉන්න එපා. නේද? එහෙනම් සියලු දෙනා නිවැරදි වෙනකම් බලන් ඉන්න එපා. ඒක තමයි අපිට සිද්ධ වෙන ලොකුම ලොකුම වැරද්ද එතනයි තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම මම සන්නද්ධ වෙන්න ඕනේ. මම ඉතාල පැහැදිලිව මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. මේ අත්තන්ට සමහර වෙලාවට මට කියලා දෙයක් තියෙනවා මේ මේ පිරිස් හම්බුනහම ඔබ වහන්සේ කියන දේ අපේ හිතට ටිකක් වදිනවා වගේ ගතියක් තියෙනවා. අපි හිතට දැනෙනවා ඒක. නේද? ඔව් අපි දැන් ඒක මට හැමෝම කියන හින්දා මම දන්නවා ඒක එහෙම වෙනවා කියලා. සමහර වෙලාවට අපේ ජීවිත වෙනස් වෙනවා කියලා කියලා දුවලා යනවා මට කවුරු කියලා. හ්ම්. ඇයි? මම මං ගැන කියව ගන්න හදනව නෙවෙයි. මම මේ සාම්පලයක් ගැන කියන්න යනවා. හරි ඒක පැහැදිලිව කියන්නේ ඒක සාම්පලයක් ගැන. පින්වත්නි අපි බොහෝ ධර්මයේ දන්නවා. හරිද? අපි දන්නව නේද? මම මෙහෙම කියන්නම්. කවුරු හරි කෙනෙක් මේ කාර්මික දැනුමක් ඇති කරනවා. වාහන හදන්න ඉගෙන ගන්නවා කියන්නේ එයා ඉස්සෙල්ලා වාහන පිළිබඳ තාක්ෂණය ඉගෙන ගන්නවා පොත්පත් වලින්. එන එයා ඔක්කොම ඇනමුරිච්චි ගැන ඔක්කොම ඉගෙන ගන්න පොතෙන්. හරි මේක මෙතෙන්ට යෝග්‍ය වෙන්න මේක මෙතෙන්ට දාන්න මේක මෙතෙන්ට දාන්න කියලා. එහෙම පොතෙන් ඉගෙනගත්ත කෙනාට ගිහිල්ලා ගෑරේජ් එකකට දැම්මොත් ඉංජිනේරුවෙක් කරලා ගෑරේජ් එකකට දානවා. හරි ලොකු වාහන ගෑරේජ් එකකට දානවා. බාතුන් එහාට තරම්වත් මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද? ඇයි ඒ? මෙයා මේ ඔළුවෙන් දැක්ක නැත්නම් පොතෙන් දැක්ක දේවල් මෙයාට මෙතනින් අඳුරන්න බෑ. හරිද? ඔය සම්පූර්ණ මූලධර්ම ටික තමයි පොත්පත්වල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන තියෙනවා හිතේ තියෙන ඔක්කොම ඇනමුරිච්ච ටික ඔක්කොම ගැන මේක මේකයි මේක මේකයි මේක මේකයි කියලා. එහෙනම් ඒ ඉගෙනගත්ත කාරණා ටික මොකද කරන්න ඕන? හිතේ උපදින සිතුවිලිත් එක්ක ගලපන්න ඕනේ. කල්පනා මෙන්න කාමචන්දය මෙන්න ව්‍යාපාදය මෙන්න තීන මිද්දේ මෙන්න මේක අඩු කරන හැටි මෙන්න මේක වැඩි කරන හැටි මෙන්න මේක සකස් කරන හැටි ඔක්කොම ටික තමන්ගේ තුලින් දකින්න ඕනේ. ඒක තේරුම් ගත්ත කෙනාට තමයි තේරෙන්නේ මේ හිතත් එක්ක ගෙනියන වැඩ පිළිවෙල මම එක සැරයක් දෙසරයක් නෙවෙයි දහස් වාරයක් දසදහස් වාරයක් කියන්නම් හිතත් එක්ක ක්‍රීඩාව පටන් ගන්න. ඒක හරිය ලස්සන වැඩක්. හරිම සුන්දර වැඩක්. හරිම හරිම අපූර්ව ක්‍රීඩාවක් ඒක. හරි? මොකද අත්දකින්න පුළුවන් මහා පුදුම දේවල්. මහා පුදුම දේවල් අත්දකින්න පුළුවන් කියන්නේ මේ කෝලම් කර කර ඉන්න ඕනේ නෑ. මෙයාගේ මෙයාට එන දුක් ඔක්කොම මෙයාගේ ඇතුලෙන් හඳන්න පුළුවන්. හරිද? අපි හැමදාම විසඳන්න හැදුවේ බාහිරින්. පිටින් විසඳන්න හැදුවා මේක. නෑ නෑ නෑ පිට ඔහම තිබ්බද? අපි මෙහෙ හදමු. එහෙනම් මෙහෙ හැදි හැදි. මෙහෙ හදන්න නම් මෙහෙ දකින්න ඕනේ. මෙහෙට හැරෙන්න ඕනේ. සත්‍යවාදීව මේ පැත්තට හැරෙන්න. අන්න ඒ ඒකෙන් මේ අය පුංචි ධර්ම කරුණා කරගෙන පුහුණුව පටන් ගත්තොත් ළඟ ඉන්න කෙනාට හොඳට රිදෙන්න කියන්න තේරෙන්න පටන් ගන්නවා. මම ඔකට කියන්නේ එහෙමයි. හරිද? දායාදයක් හම්බ වෙනවා. දෑවැද්දක් ලැබෙනවා. නැත්නම් අතුරු ප්‍රතිඵලයක් ලැබෙනවා. සුදුසුකම් ලාභියෙක් වෙනවා. මොකද සුදුසුකම් ලාභියෙක්ද? තමන් හැදෙන්නේ 150යි නම් අඩු නැතුවම 150ක්ම අවස්ථාව හම්බ වෙනවා වෙන කෙනෙක්ව හදන්න. හරිද? තමන් තමන්ගේ సంతානය දැක්කේ තමන්ගේ సంతානය පාලනය කළේ තමන්ගේ సంతානය තුලින් යහපත් දේවල් උපදවා ගන්න ක්‍රමවේද භාවිතා කරලා උපදවා ගත්තේ 150යි නම් 150ක ඒක කියලා දෙන්න පුළුවන්කම ලැබෙනවා අනිත් පැයට තේරෙන විදිහට. හරිද? එහෙනම් අන්න ලැබෙන අවස්ථාව. අනුන්ව හදන්න අවස්ථාව ගන්න නම් මේක තේරුම තමන්ගේ අතුලාන්තය දකින්ද අතුලාන්තයේ මෛත්‍රිය උපදවා ගන්න වෙන ඕන දෙයක් වුණද. හරිද? මෛත්‍රිය වඩන්න ගියාම තියෙන ප්‍රශ්න වර්ගයක් ඊයේ මේ අත්තන්ටම තියෙන ගැටලු සාකච්ඡා කරන වෙලාවේ කතා වුණා මේවා නිවට වෙනවානේ මාව අරවා මේවා රටේ නැති ඒවා දැන් මේ මේකට විරුද්ධව. බෑ මෛත්‍රිය මෛත්‍රිය කොහොමද මේ කාලේ ජීවත් වෙන්න බෑ මෛත්‍රියෙන් කියලා. නෑ නෑ මම අදත් කියන්නේ මෛත්‍රියෙන් බයින්න බැයිද? මෛත්‍රියෙන් බයින්න පුළුවන්. නේද? මෛත්‍රියෙන් ගහන්න බැයිද? මෛත්‍රියෙන් ගහන්න පුළුවන්. කොහොමද? මේ පහර එල්ල කිරීම හැර වෙන විකල්පයක් නැත. මේ පහර එල්ල කිරීමෙන් මොහොත යහපතක් සිද්ධ වෙනවාය කියලා මම ඊයේ මතක් කරා අපේ විදුහල්පතිවරු ඉස්සර නේද වැඩිපුර 100 190ක්ම විදුහල්පතිවරු ඉස්සර දඬුවම් දුන්නේ කොහොමද? නේද? ඇයි ඇයි එයාලා ගහලා ඇඬුවේ? මාව තවත් මතක් කරනවා. ඒ රසවත් අතීතය තවත් මතක් කරනවා. ඒ ඒ චමත්කාරජනක පාසල. එහි හිටිය වැඩිපුර ගුරුවරු හිටියේ කොහොමද? Tamanට ඊ타මත්ම විලාසිතා මෝස්තර ආදී කරන්න පුළුවන් තියෙද්දි චාම්මට පාසලට එනවා. ඒක ඊටා චාම්මට පාසලට එනවා. ඇයි? ළමයින්ට කෙලෙස් නූපදින්න නේද? තරුණ ළමයින්ට කෙලෙස් නූපදින විදිහට නේද? ඊ타මත්ම කෙලි දෙලෙන් කටයුතු කරන්න පුළුවන් සිත් තිබියදී එන මුළු සමාජය පුරාවට නේද ආයෙ මේ පාසල විතරක් නෑ එළියට බහලත් හරිය ගෞරවණීයව ඉන්නවා ඇයි ඇයි අනිත් අයගේ යහපත එතකොට මේ මෛත්‍රිය කරුණාවේ නේද එතකොට රටක රටක ඇති ඇති වෙන නායකත්වයන් හ්ම් නේද එතකොට ගෞරවණීයත්වයකට තිබිය යුතුද නැද්ද ඇයි දකින්නකොට ස්වාමීන් වහන්සේ නමක් දැක්කා වගේ නෝ නායකයෙක් දැක්කම. ඒතර තමයි අනිත් මිනිස්සු පෙළඹෙන්නේ. අපේ නායකයත් කොහොමද දන්නේ? මේ මෑත කාලින ගිහිච්ච බොහෝ නායකයන්ට මෙන්න නාටනා තියලා නේද දඟ. <laughs> ඈ කෝ ගෞරවයක් මොන ගෞරවයක් උපදෙන්නද? ඒ ශික්ෂණය නෑ. ඒ මොකද අතුලාන්ත පුහුණු වීම නැත. එහෙනම් අතුලාන්ත පුහුණු වීම ආරම්භ කළ යුතුයි. මේක පටන් ගන්නෙ තමන්ගේ. තමන්ගෙන් මේක පටන් ගන්නකොට පැහැදිලිවම තමන්ගෙන් මේක පටන් ගන්නකොට කිසිම ගැටලුවක් නැහැ. මොකද වෙන්නේ? බෝ වෙන රෝගයක් වගේ මේක බෝ වෙනවා. හරිද? බෝ වෙන රෝගයක් වගේ මේක බෝ වෙනවා කියලා කියන්නේ කිසිම ආකාරයකින් නැවත නැවත හිතන දෙයක් නෑ තමන්ගේ මේ මෛත්‍රිය සිත්ය වර්ධනය කරගන්නකොට තමන් ළඟ ඉන්න ගැස් වෙනවා කම්පණය වෙනවා පුදුම වෙනවා ඒ චරිතය තුල තියෙන සැනසීම එයා සැනසීමෙන් ජීවත් වෙන විදිහ දැක්කහම ඇත්තම මම කියන්නේ හරිද මොකද අපි මේවා දැක්ක හින්දා අපි මේවා අත්දැක්ක හින්දා අපිට හිතේ ගුරුවරු තුල තිබ්බ මෛත්‍රිය සහ අපිට හම්බෙච්ච සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ සමහර වෙලාවට හම්බෙච්ච අයගේ තිබ්බ ඒ මහා බරපතල මේ සීමා විරහිත කොන්දේසි රහිත මෛත්‍රිය හරි ඒක දැක්කහම මම ඒක කියන්න ඕන කාලයකට ඇති කියලා. හරිද? කාලයකට ඇති කියන්නේ අර මේ ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන් ලොකු කාලයක්. මතකද ඉස්සර පුංචි කාලේ නේද අපි ගුරුවරු ඇවිදින විදිහට ගුරුවරු කතා කරන විදිහට ඉඳ හදනවා නේද? හ්ම්. ඒ විදිහට ඉඳ හදනවා. නේද? ඉතින් එහෙම ඒ වගේ අපේ සිත්වල තියෙන ස්වභාවයක් ඒක. යහපත් දේ දැක්කහම මහා පුදුම විදිහට ඒකට ඇලෙන ගතියක් අපේ අපේ ගන්න තාම තියෙනවා. ඒකෙන්ද මේ ලස්සන චරිතය සකස් කරන්න තමන්ගේ තුල. හරි සකස් කරලා සුට්ටක් එළියට දාන්න ඒක. gedara වැඩි දෙනෙක් නිවැරදි කරගන්න පුළුවන්. හරි gedara අයට මහා මහා පහරක් දෙන්න පුළුවන්. ධර්ම ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. හරිද? මේ චරිතය ඊට පස්සේ gedaraට විතරක් නෙවෙයි මේ චරිතය යන්න මරණාසන්න සමිතියට. ඔය චරිතය අරන් යන්න නොයෙකුත් සමාජීය තලයට යන්න. ගිහිලා ක්‍රියාත්මක වෙන්න. අන්න එතකොට අන් අයට වර්ධින තැන්වලදී වහාම විසඳුම විදිහට මේක එළියට දාන්න. මෙහෙමයි මෛත්‍රිය මෛත්‍රියෙන් යුක්තව අපි හිතන්න ඕන. මෙහෙමයි හිතන්න ඕන. ඔය හිතන විදිහ බොහෝ දෙනා අපිට අඳෝනා කියාගෙන ඉනවා. අපි හොඳ වෙන්න වෙන්න වෙන්න වෙන්න මොකද වෙන්නේ? මේ මං කියලා තියෙනවා අපි හොඳ වෙන්න හොඳ වෙන්න අපි පොකුණක් වගේ වෙනවා. හරි පීඩිතව පිපාසාවෙන් ඉන්න අයට ඇවිල්ලා වතුර බොන්න විතරක් නෙවෙයි නාලා නේද විවේකීව ඉඳලා යන්න පුළුවන් පොකුණක් වගේ වෙනවා. ඒ මේ හදවත විවර වෙනවා එළියට. හරි ඒකට අනිත් අයට අසහනෙන් ඉන්න අයට සහනයක් දැනෙන තැනක් බවට පත් වෙනවා. ඒ ඇවිල්ලා දුක් අඳුනනවා කියන්න පටන් ගන්නවා. එයාලගේ ප්‍රශ්නේ කියලා දානවා. කිසිම කිසිම ලැජ්ජාවක් නැතුව ප්‍රශ්නේ කියලා දානවා. හොඳයි කියලා තේරිච්ච ගමන්. අන්න අවස්ථාව නිකන් වෙනවා. බලෙන් හොයාගෙන යන්න ඕනේ. තමන් හොයාගෙන කක් තියෙනවා ගැටුවක් තියෙනවා අහවලාගෙන හම්. අහවලා මෙහෙමයි. ඕනම දෙයකට පුදුම උත්තර දෙන්නේ. හරිද? මෙතන තමයි විසඳුම තියෙන්නේ. එහෙනම් ඔන්න අවස්ථාව ලැබෙනවා. බොහෝ දෙනෙක් નિවැරදි කරන්න අවස්ථාව ලැබෙනවා. ජනප්‍රිය පුද්ගලයෙක් වඩපත් වෙනවා. මිනිස්සු ප්‍රිය වෙනවා. හරිද? දෙවියන්ගේ පිට ආරක්ෂාව පවා ලැබෙනවා. හරි නිර්වල් ජීවිතයක් ගත කරන්න එතකොට. ලෝකෙට රවන්නේ නැහැ. හරිද? තමන්ගේ ආත්මය විනාශ කරගන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් එක්ක අපි හරීම සුන්දර චරිතයක් බවට පත් වෙන්න ඒකත් එක්ක gedara අයට පුදුම හිතේ. මට නම් ඇත්තට මේ වගේ වෙලාවල් වල පුදුම දේවල් වෙන්නේ. මෙයා පුදුම දේවල් කියන්නේ. හරිද? ඒ කියන්නේ මේ වගේ කෙනෙක් ඇවිල්ලා අපිට අපිට තරහ අනිත් ඔක්කොටම ගෙදර 6 දෙනෙක් ඉන්නවා 10 දෙනෙක් ඉන්නවා කියන්නේ ඒ ඔක්කොම තරහෙන් පුපුරන වෙලාවේ අමුතු අදහසක් මෙතනට දානවා මේ අපිටනේ වැරදිලා තියෙන එක ලස්සන අදහසක් වෙන්න ඕන ලස්සන කියන්නේ නොහිතපු පැත්තක් එයාලට විවර කරලා දෙනවා ඒක විවර කරන්න නම් Taman ඒක අත්දකින්න ඕනේ හරිද ඒකයි මම දැන් එක එක උදාහරණයක් කියන්නේ මම මේ දැන් කිව්ව කතාව මොකද්ද? අපි සතුටු වෙන්නේ සහ පිරිසන් සතුන් සතුටු වෙන්නේ එකම ක්‍රමයකට කියන ඔය වචනේ ඇහෙනකොට හුඟක් අය කොළියට ගහ ගන්නවා. <laughs> දෙයියනේ ඇත්ත නේද නම් කියලා. හරිද? ඒකයි කියන්නේ ලෝකයේ දිහා බැලුවොත් අපිට ගොඩ දේවල් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් පැයට පේන්නේ නැති විදිහට. අනිත් පැයට පේන්නේ නැති ක්‍රමයට. ඒ ක්‍රමය තමන්ගේ තුලින් අත්දකින්න ලොකු ආධ්‍යාත්මික වපසරියක් තමන්ගේ තුල සකස් කරගන්නකොට පැහැදිලිවම අපිව අන් අයට වටිනා පුද්ගලයෙක් බවට පත් වෙන සමාජය අපිට වටිනාකම් දෙන්න පටන් ගන්නවා. ඒ චරිතය තමයි සමාජයේ සමාජ සෝදක චරිතය. හරිද? ඒකින්ද මේ සඳහා පළවෙනියෙන් තමන් හැදිලා ඊළඟට ළඟට එනකම් බලන් ඉන්න නැතුව මෛත්‍රී සහගත අය ළඟට එනකම් බලා ළඟට එනවා කියන එක નિરાයයෙන් සිද්ධ වෙනවා කියලා මම කිව්වා. නමුත් Tamanට පුළුවන්කමක් තියනවා නම් වර්ධනය කරවන්න පුළුවන්. ළඟ පෙන්වන්න පුළුවන්. හරි මේ පැත්තට මේ පැත්ත දියුණු කරවලා හැම පැත්තකින්ම සමාජය සුරක්ෂිත කරන්න පුළුවන්. මේකට ඉතින් තමන්ගේ පෞල් ඒකකය තුල අපිට තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. හරි. පෞල් ඒකකය තුල යම්තම් දැන් හැඩ ගැහිගෙන යනවා කියලා තේරෙනවා නම් ඔන්න තීරණයක් ගන්නවා කොන්දේසි විරහිතව අපි එකමුතුව වාසය කරනවා. ඔකර මම යෝජනා කරන වශයෙන් තමයි කොන්දේසි විරහිත සමගිය. මේ සමගිය පවත්වන්න මෛත්‍රිය තියෙන්න ඕනේ. හරි? කොන්දේසි විරහිත සමගිය කියන්නේ මොකද්ද? අපි මෛත්‍රියෙන් කරුණාවෙන් සමගිය කියන්නේ කොන්දේසි සහිතව. මොකද්ද කොන්දේසිය? මං කියන විදිහට ඉන්නවා නම් මං සමගියයි. මං කැමති විදිහට මං කැමති දේ කරනවා නම් අපි සමගියලා ඉන්නවා. හරි දැන් ප්‍රශ්නේ එහා පැත්ත කියන්නේ මොකද්ද? එයා ගන්න විදිහට. අන් තුන්වෙනියා කියන්නේ එයාක සමහරකට තුනම ගැලපෙනවා. එදාට ටික දවසක් යනකම් ඉන්නවා. හැබැයි ටික දවසක් යනකොට එක්කෙනෙක් වෙනස් වෙනකොට ආය සමගී කරයි. ඒකින්ද අපි මේ සංකල්ප හදාගන්න ඕනේ. හරි. අදහස් 100% ගලපන්න බෑ. නේද? අපි අදහස් එක්ක හොඳට තර්ක විතර්ක කරමු. හ්ම්. නමුත් අපි ඉන්න ගෙදර හරිද? උදේට අපිට නේද බලන්න ඌටක් හිතලා අපේ පවුල ගත්තාම යම් කිසි කෙනෙකුට පුංචි යුතුයකමක් කරන්න එක දවසක් බැරි වුණොත් හදිස්සියවක්වත් අනිත් එක්කෙනා දවස් දෙකක් තුනක් මුණෙලන් ඉන්නවද නැද්ද නේද අපේ ගෙදර නේද ඉස්සර තිබ්බා ගෙදර නිකන් නේද? ගෙදර දිව්‍ය ලෝකයක් වගේ කරගෙන ජීවත් වෙන්න ඕනේ කියලා සංකල්ප තිබ්බා. නේද? නමුත් අද ගෙවල් ඇතුළේවල් ගත්තාම නේද? මට මෙන්න මෙහෙම හිතෙනවා වෙලාවකට වාහනවල යද්දී හැන්දාවට සමහර අයට මේ වාහන පොලිම තිබ්බා කියලා කිසි ගාණක් නැහැ. ඉදිරියෙන් ඇති ගොඩ ඉඳ තියාගෙන මේ යන්න පුළුවන් තරම් හිණින් යනවා. ඉතින් මගෙත් එක්ක රියදුරා මට බලන්නකො ලොකු හාමුදුරනේ මේක හරි කරදරයක් මේ යන්න පුළුවන්කම තියෙන මෙයාලා තමයි ට්‍රැෆික් එක හදන්නේ. මං කෝ ඔය කට්ටිය කැමති නෑ ගෙදරට යන්න ඉක්මනට. ඇයි ඒ? පාක් වෙලා යන තරමට හොඳයි. සමහර අය තමන්ගේ නිවසන් එහෙමයි. තමන්ගේ නිවසට යන්න කැමති නෑ. හරිද? මම උදාහරණයක් විදිහට ඒ වෙලාවෙක ඉතින් ඉතින් දැන් මේ ළමයාට තරහ ගිය එකට මොකද උනේ? මෙයා තරහින් කිව්වේ ආරක තරහ ගිය එක එකපාරටම නැති වෙලා hina වෙලා ඇත්තටම චින්තනය වෙනස් කරන්න කියලා මම කියන්නේ. හරි ඒක පුංචි පුංචි විහිළුවක්. නමුත් ඒක ඒක විහිළුවක් වුණාට මම කියන්නේ අන්න ඒ වගේ චින්තනය වෙනස් කරගන්න යම් තැනකදී ඉතින් ඒ වගේ සමහර අය අපි එකතු වෙලා සාකච්ඡා කරන්න පෞල් ඒකකයක් වශයෙන් පෞල් ඒකකයක් වශයෙන් එකතු වෙලා සාකච්ඡා කරන්න ඕනේ. අපි ඕනෑම කොන්දේසියක් යටතේ සමගිව ඒ කියන්නේ අපි අතට නොගැලපෙන්නේ නැති වෙයි. අපි ඕන තරම් කතා කරමු ඒක. හැබැයි අපි කවදාකවත් තරහ වෙන්නේ තරහ වෙන්නේ නැහැ. ඒක පුරුදු කරන්න ඕනේ gedara. හරිද? මේකට එක්කෙනෙක් මුල් වෙන්න. ඒක ඒකට අනිත් අය කොළඹ වන්න බෑ කියලා දැන් ඔක කියනවලු කියන්නේ අනේ හාමුදුරනේ මං නම් කැමති මේක අපේ ගෙදර නම් කිරිල්ල හරියන්නේ නැහැ. අපේ ගෙදර මේක හරියන්නේ නැහැ. නේද? බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විතර පෙරම්දම් පුරලා බුද්ධත්වයට පත් වෙලා බලනකොට මොකද හිතුනේ? මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය නැහැ කියලා. නැති වෙයි කියලා. නේද? නමුත් අන්තිමට මොකද උනේ? නේද? ඒ වගේ අපි ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරන අපිට කුසලයේ වඩන්න කුසලයේ වඩන්න කුසලයේ වඩන්න මේක කරන්න බැරි නම් මම කියන්නේ කියලා. පැහැදිලිව ලොකු වෙනසක් ඇති කරගන්න ජීවිතයේ තමන්ගේ ඒකත් එක්ක පෞල් අය පොළඹවන්න පුළුවන් කියලා මම බය නැතුව කියනවා. හුඟක් පෞල් වල අය පොළඹවන්න පුළුවන් ඒ කරුණාවට මෛත්‍රියට ඇලිලා එනවා. හැබැයි කිසි කතාවක් නැහැ කරලා බලන්න මම කියන හින්දා කරලා බලන්න. කොන්දේසි විරහිතව මෛත්‍රිය පවත්වන්න බලන්නකෝ ඔය තියෙන හැප්පෙන ගතිය පොඩ්ඩක් අයින් කරලා අපි සමුදාය නම් කතා කරපු ක්‍රමවේද පාවිච්චි කරලා ගෙදර ඉන්න සියලු දෙනාටම ප්‍රායෝගික මෛත්‍රියක් වර්ධනය කරන්න. මම මේ කියන ඉඳලා කරලා බලන්න. ප්‍රායෝගිකව හැම වෙලෙම මෛත්‍රියෙන් කතා කරන්න හැම වෙලෙම ආදරෙන් කතා කරන්න දවස් දෙකක් ගිහිල්ලා බලන්න තමන් කොච්චර සැනසෙන්නේ කියලා හරි මං කියන්නේ ගල්ගෙඩි චරිතය අයින් කරන්න කියලා හරිද අප්පගබ්බ හ්ම් මොකද්ද ඉන්නේ කොහමද දැඩිව ඉන්නේ නේද එනු සටනට වගේ gedර ඉන්නේ හරි එනු සටනට වගේ කියන්නේ මොකද්ද නේද මේවා මේ විදිහට මතක තියාගන්න මම මෙහෙම චරිතයක් මේ කාලේ ගල් ගෙඩිය වගේ ඉන්නේ ගල් ගෙඩි ගල් ගෙඩිත් එක්ක ඉඳලා අපි තමු ගල් ගල් කෑලි තියෙන තැන් වල ලොකු ලොකු ගල් කෑලි තියෙන කැපෙන වගේ තියුණු අයින් තියෙන නේද ගල් කෑලි හැප්පෙනකොටම රිදෙනවා. ඉතින් මගේ මේ ජීවිතය අනිත් පැයට හරියට රිදෙනවා. හරිද? මගේ මේ දැඩි ගති මම මෙහෙමමයි මෙහෙමමයි කියලා ඉන්න ගති එහෙම කොහොමද කියලා ඉන්න ගති නේද? ඒක මම කියන්නේ හැම වෙලෙම අපි නේද? හැම වෙලෙම ඉන්නේ කොහොමද? මම අර කිව්ව වචන තමයි ගැලපෙන්නේ. එනු සටනට කියලා ඉන්නේ. හරිද? හරි. මං කියන විදිහට තමයි ඔක්කොම. ඔක්කොම මං කියන විදිහට. නෑ. අනිත් පැයට ඕන විදිහට තමයි ඔක්කොම. අනිත් පැත්ත හරවන්නකෝ ආ මං අහන්නම්කෝ පොඩි දෙයක්. දැන් වයස මාස කීයද? අවුරුදු වලින් වයස බලන්න එපා. අවුරුදුකට උපන්දින 12ක් දාගන්න. ගහගෙන මාස වලින් ගණන් හදන්න. මාස 12ක් අවුරුදු 50ක් ජීවත් වෙච්ච කෙනාගේ වයස මාස 600ක්. හරිද? අවුරුදු 40ක් ජීවත් වෙච්ච කෙනාගේ වයස මාස 480ක්. මම මාස අපි 40ක් ගාමුකෝ නිකන් මැද වයසක් ගාමුකෝ. මාස 480ක් ගල්ගෙඩිය වගේ පොඩි කාලේ නම් ජීවත් වෙලා. පොඩි කාලේ චූටි කාලෙත් එහෙමයි ගල්ගෙඩිය වගේ අම්මා කිරි අයින් කරනකොටම උද්ඝෝෂණ. නේද? එදා ඉඳන්ම පොඩි කාලේ නම් උද්ඝෝෂණ. මොන හරි ඕන වෙනකොට යටිගිරින් ගෑ ගහන එකනේ කරේ. හරි එදා ඉඳන් අද වෙනකම් මම උද්ඝෝෂකයෙක්, දරුණු උද්ඝෝෂකයෙක් නිකන් එක්කෙනෙක් නෙවෙයි. හරි මට ඕන විදිහට මේ ලෝකේ හදන්න උත්සාහ කරන කෙනෙක්. හැබැයි තාම හදාගන්න බැරි වුණා. හරි ශරීරයවත් හදාගන්න බැරි වුණා. හරි. එහෙනම් ඒ වැඩේ අතහැරලා මම මෛත්‍රී සහගත සිතක් උපදවාගෙන එක මාසයක් මේ මං කියන හින්දා එක මාසය 480ක් හිටියානේ. ඒතර 70ක් විතර හිටියකනේ. නේද? හ්ම් තා බොහොම බොහොම මාස ගන්න බොහොම වැඩි. නේද මාස 840ක්. මාස 840ක් 70ක් වෙනවා. එළම එක මාසයක් හොඳින් ඉන්න කැමති නැද්ද? එක මාසයක් ඉන්නවා කියලා ඉතාලේ ගෙදර හැමෝටම හැම වෙලෙම මෛත්‍රිය. මේකට ඉතින් එක එක උපක්‍රම පාවිච්චි කරන්න. තමන්ගේ කාමරේ හරි පේන තැන්වල ඕක ගහගන්න. මම මෛත්‍රියෙන්ම ඉන්නවා. මම ඒක පරිසවචනයක් පාවිච්චි කරන්නේ හරිද? එක එක උපක්‍රම පාවිච්චි කරලා කොහොම හරි කරලා ඉතින් ලොකුම උපක්‍රමය තමයි භාවනා කරන එක. ඒක අපි කියලා දුන්නා කරන විදිහ. එහෙම කරලා කරලා කරලා කරලා හරීම සාන්තව අනිත් අයට ගෞරව කරමින් මේ කටයුතු කරන්න. කරලා බලන්න පවුලේ කට්ටිය මේ බලාගෙන ඉද්දි මේ මැරි පොඩි එකතු වෙනවා වගේ තමන්ගේ වටේ එකතු වෙන හැටි අත්දකින්න. හරි හැම පැත්තෙම මොකද ඇයි ඇයි එහෙම කියන්නේ පිපාසාව තියෙන හැම කෙනෙක්ම වතුර තියෙන තැනට යනවද නැද්ද ලෝකෙ මිනිස්සු පිපාසාවෙන් ඉන්න පිරිනොත්නේ යහපත් වචන යහපත් ක්‍රියා යහපත් වචන යහපත් ක්‍රියා නැතුව පිපාසාවෙන් ඉන්නේ හරි තමන් උල්පත වෙච්ච ගමන් මොකද කරන්නේ කට්ටිය එනවා කට්ටිය ළඟට එනවා. ඔය තියෙන ප්‍රශ්න ගොඩ විසඳෙනවා. අපි අනිත් අයත් එක්ක මේ තියෙන හැපි හැපි තියෙන ගතිය තමන්ගේ පැත්තෙන් අයින් වෙනවා. අයින් වෙලා මේ වටේ තිබ්බ මොකද්ද ලොකු රාමුවක් තිබ්බා මගේ පැත්තේ හිර වෙච්ච වගේ එකක්. ඒක අල්ලනවා. හරි. ලොකු නිදහස් ජීවිතයක් අත්දකි සතුට කියන එක අතුලාන්ත ප්‍රීතියක් ඇතුව මහා පුදුම සන්තෝෂයෙන් සැහැල්ලුවකින් ඉන්න කාලයක් එනවා එයාට. කාගේ මොන වරදක් තිබ්බත් එයාට ප්‍රශ්නයක් නැහැ. ඒකයි මේ සැහැල්ලුවක දෙන්නේ. ඉතින් මේකත් එක්ක මේ පිපාසිත අනිත් අය ඔක්කොම තමන්ගේ පැත්තට ඇදලා යනවා මේ පවුල නිරවුල් කරගන්න පුළුවන්. හරිද? අපි පොඩි වැඩ පිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒ තමයි කවුරු දන්නවා කල්යාණ මිත්‍ර සංගම ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය කියන සංගමය මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ සංගමයේ පෞල් ඒකක වශයෙන් ලියාපදිංචි කරනවා. පුද්ගල වශයෙන් නෙවෙයි අපි ලියාපදිංචි කරගන්නවා පෞල් ඒකකයක්. ඔන්න ඔය කවුරු හරි ටිකක් හරි નિවර්ද කරගත්ත පෞලකට පුළුවන් අපේ සංගමේ ලියාපදිංචි කරන්න. හතර. හරි. මෙහෙම ලියාපදිංචි වෙලා ඒ ඒ පෞල් ඒකකය තුළ අපි ඒ කාර්මුණකට යන්න අවශ්‍ය වෙන මඟ පෙන්වීම කරනවා එතකොට. හරි ආර්ථික කළමනාකරණය කරගන්න හැටි, එක එක අරමුණකට යන හැටි, සමගිව ඉන්න හැටි, හරි බෞද්ධ ආදර්ශ පෞලක් විදිහට කොහොමද ඉන්නේ කියලා, කල්යාණ මිත්‍ර පෞලක් විදිහට කොහොමද අපි පෞලක් තුළ අද තියෙන අඩුපාඩු අද අපි එක එක්කෙනා ඇවිල්ලා මොකද කරන්නේ? ඉක්මනට අනිත් අය වැඩිය මට රුස්සන්නේ නැහැ. ඒක හින්දා ඉක්මනට කරන්නේ ෆෝන් එකක් අරගෙන පුළුවන් නම් කම්පියුටර් එකකුත් කාමරේ තියාගෙන කාමරේ තියෙන දොර හදගන්නවා. හරි අන්තිම තට්ටුවක් දාලා අරෙන් කණ්ඩෙන්න කියනකොට තමයි යන්නේ. කෑවද අහක බලාගෙන අපව කාමරේ තින්නවා. ඇයි මේක ඇතුළේ සතුට නැහැ. අපි එහෙම ඉන්න චරිතවලට කවුරු දොස් කියන්න එපා. එයාට සතුට තියෙනවා දුරකථනයේ සහ කම්පියුටරේ හෝ හුදකලාව ඇතුලේ ඉන්න එකේ සතුට තියෙනවා. මොකද මම එළියේ ඉන්නේ ගලක් වගේ. මම වෙනස් වෙච්ච ගමන් එයාව කාමරෙන් එළියට ගන්න පුළුවන්. හරි එයාට තාත්තව ප්‍රියයි නම් එයාට අම්මාව ප්‍රියයි නම්, එයාට දරුවන්ව ප්‍රියයි නම්, එයා කාමරය ඇස්සට වෙලා ඉන්නේ නෑ. හැම වෙලෙම සතුට තියෙන තැනට ළඟින ගතිය මේ හිතේ තියෙන. එයා ටික මොහොතකට හරි කාමරෙන් එළියට ගන්ඳ ඔයකට දොස් කියන්න යන්න එපා. එයාට පරිසරය හදන්න. හේතුව දිහා බලන්න. හරිද? අනිත් දේවල් වලින් එයා ලබන සතුටට වැඩිය සතුටක් හොයලා දෙන්න පුළුවන්. මේ වගේ ක්‍රම පාවිච්චි කරොත් විතරයි අපිට ඉදිරි අනාගතයක් තියෙන්නේ. හරි. එතකොට අනිත් අයට ගෞරවණීය අනිත් අයට ගෞරව කරන කෙනෙක් බවට පත් වෙන. ඉතින් මේ විදිහට මේ පවුල් ඒකකය ඒකක වශයෙන් අපි ගොඩනගනවා. එක්කෙනෙකුට එක පවුලකට පුළුවන් වුණු පවුල් ඒකකයක් වශයෙන් ඊටාම ආදර්ශ සම්පන්න වෙන්න ඒ පවුලේ අයට පුළුවන් තවත් පවුලක් හදන්න. හරිද? කල්යාණ මිත්‍ර සංගමේ ඉන්න ඇත්තෝ ඒ වගේ අනිත් අයට මේක කියලා දෙන මට්ටමකට අවශ්‍ය අවස්ථා අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරිද? හැබැයි අද සම්පන්න වෙලා ඉන්න වෙනවා. හරි. ඉතින් මේක කරන්න පුළුවන්. කවුද කියන්නේ මේක කරන්න බෑ කියලා? මේක 100ට 60කට වැඩි ප්‍රමාණයකට 70කට වැඩි ප්‍රමාණයක ලංකාවට බෝ කරන්න පුළුවන් ලෙඩක් ඕක. යහපත් ජීවිතය කියන එක ඇයි අපේ තුල තාමත් එහි රසය දැනෙන නේද ස්වභාවය අපේ හිතවල තියෙනවද නැද්ද තියෙනවා වැඩි දෙනෙක්ගේ තියෙනවා ඒ කිසි කතාවක් නෑ සුවපත්ව ජීවත් වීමේ මහත්මාගත ගුණෙන් ජීවත් වීමේ අවශ්‍යතාවය වැඩි දෙනෙකුට තියෙනවා ඒකින්ද මේ වැඩිපුර දෙනෙක් මේ වගේ තත්යකටපත් වෙලා පාපේ ආදීනව පාපයේ තියෙන බය ලැජ්ජාව දැනිලා කටයුතු කරන්න පටන් ගන්නකොට වේදිකාව සකස් වෙනවා. හරිද? වේදිකාව සකස් වෙනවා වැඩි පැත්තක වැඩි ඇයි? තමන් අන් අයව ප්‍රතික්ෂේප කරන ගතියට එනවා එතකොට ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ගහලා මරලා බැලලා නෙවෙයි නේද මේ බැහැර කරන ගතිය එනවා ඒ වගේ මිනිසුන්ව අයින් කරන ස්වභාවය සහ මේ අනුමත කරන්නේ නැති අනුමත කරන්නේ නැති ස්වභාවයට එනකොට නේද ගමකින් බිහි වෙන නායකයෙක් කොයි වගේ වෙනවද එතකොට? යහපත් කෙනෙක් වෙනවා. ගමෙන් බිහි වෙන නායකයෝ අතරේ ඉන්න නායකයා පලාතරේ නායකයා යහපත් වෙනවා. නේද? ඒක සම කාලයක් යයි. ඇයි බෑ කියලා හිතන්නේ? හරිද? ඇයි බෑ කියලා හිතන්නේ? එහෙනම් සපේ ඉන්න නායකයා යහපත් වෙනවා එතකොට. හරි. ඒකට බෞද්ධය එකතු වෙලා මේ පණිවිඩය අරගෙන යන්න පටන් ගන්න ඕනේ. මේ නිවැරදි කිරීම ආරම්භ කරන්න ඕනේ. එතකොට බෞද්ධ එකතු වෙලා මේ වැරදි පෙන්වා දීමේ නේද? ඊට සාන්තව මෛත්‍රියෙන් යුක්ත වැරදි පෙන්වා දීමේ කලාව ආරම්භ ඒක එවිතර එකක් වෙන්න ඕනේ. හරිද? මහා ලොකුවට හයියෙන් කෑ ගහන අපි මම මේක කියන්නේ අපේ අපේ තියෙන එක ගතියක් මම කියන්නද? හයියෙන් කෑ ගහනවා. හැබැයි අදාළ අය ඉදිරියේ සද්ද නැහැ. නේද? වෙන තැන්වල හයියෙන් කෑ ගහනවා, මරා ගන්න අය කෑ ගහනවා. අදාළ තැනදී සද්ද නැහැ. හයියෙන් කෑ ගහන එක නවත්තලා නේද? ඍජුව, මෘදුව ඇත්තම ඇත්ත කතා කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා ධර්මය තුල පෝෂණය වෙන අයට. වැඩි දෙනෙක් ඇත්ත කතා කරන්න ගත්තොත් වැඩි වෙනෙක් අපිව රවට්ටන දේවල් ගැන කෙලින් කතා කරන්න පුළුවන් මානසිකත්වය සකස් කරගත්තොත් නේද? ඔළුවට වර්චස් පිළ දාලා යන කම්ම සද්ද නැතුව හිටියා අපි දැන් ඔළුවට නෙමෙයි කට ඇරලා කටටම දාලා යනවා එතකොනුත් මොකද කරන්නේ ඕන නැහැ කමන්නේ එතන තියෙන්නේ මෛත්‍රිය නෙවෙයි ඒ දැන් කෙනෙක් කියයි එහෙම නිතින් එන්න ඕනේ ඕන දෙයක් කරනවා සද්ද නැතුව අපිට ඉන්න පුළුවන් නේ ඔව් ඕන දෙයක් නැතුව සද්ද කරනකම් සද්ද නැතුව හිතියට කමක් නැහැ ඇතුළේ පිපිරෙන්නේ නැත්තම්. හරි එතන තියෙන්නේ මෛත්‍රියද බියගුණකමද නිවටකම බියගුණකම. ඒකින්ද අපි පැහැදිලිවම දකින්න ඕනේ මේ රටේ තොටේ තියෙන හැම තැනකදීම මම කියන්නේ හැම ශේත්‍රයකම මේ කරන අලජ්ජී ස්වභාවයේ තියෙන දේවල් ප්‍රතික්ෂේප කරන සමාජයක් නිර්මාණය විය යුතුමයි. ඍජුවම කියන්න ඕන ඍජුවම දකින්න ඕන අපි හැමෝම ලෑස්ති වෙන්න ඕන වැඩේට. හරිද? අද පටන් ගත්තොත් නිවැරදි සංකල්පනා සහිතව යම් වැඩපිළිවෙලක් ආරම්භ කරොත් ඔය වගේ එක දෙයක් මූලික කරගෙන මම කියන්නේ අපේ සියලු ජාතික ප්‍රති අපිට පැහැදිලිව රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. නේද? ප්‍රතිපත්තියක් තියෙනවා නම් රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා නම් එන එන මිනිස්සයා කවුරු කවුරු ආවත් එයාට තියෙන්නේ ඒ වාහනයටම නගින්නයි. නේද? සියදුරා විතරයි වෙනස් වෙන්නේ. දැන් අපි ගමනක් යනකොට එක රියදුරකට මහන්සි වෙනකොට මොකද කරන්නේ? ආ ඊළඟ එක්කනට ගන්න කියනවා. මේ කොලම් බලන්න මම මේ කියන කොලම් බලන්නකො. හරිද? අපි <laughs> ගමනක් යන්න ලෑස්ති කරන් තියෙන්නේ. ජීවුනුවේ ගමන යන්නයි අපි ලෑස්ති කරන් තියෙන්නේ. හරි? අපි මේක රඳාපවතින වාහනයට නැගෙන රියදුරා මත. හරි අපි බුදි. හරි අපි සම්පූර්ණ විශ්වාස තිබ්බ රියදුරා කෙරෙහි. දැන් මොකද වෙන්නේ? හා එහෙනම් ඔයා තමයි ඊළඟ සැරේ රියදුරා කියලා. රියදුරාව හදලා අපි බුදි. දැන් මෙයා මෙයා යන්නේ මෙයාට ඕන පැත්තට. එක්කෙනෙක් දකුණු පැත්තට ගියා ඊළඟ එක්කෙනා වම් පැත්තට යනවා අනිත් එක්කෙනා තව පැත්තකට යනවා. කොහොම හරි එක සැරයක් හැමදේම හතර පැත්තකට එකම සැරේ හැරුණොත් ආපහු හිටිය තැනමයි. හරි අපි හිටිය තැනටත් වැඩිය පල්ලෙහා. ඒ කියන්නේ රියදුරා මත නේද? පදවන්නා මත තීරණය වෙන්න බෑ. ගමන ගමන අරයන් එක නයි පදවන්නා. එහෙනම් රටට ජාතික ප්‍රතිපත්තියක් නැති හින්දා රට අයාලේ යනවා. දැන් ජාතික ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනේ. එහෙනම් ලංකාවේ කල්යාණ මිත්‍රයෝ එකතු වෙලා අනිවාර්යයෙන්ම ජාතික ප්‍රතිපත්තියක් ඇති වෙන තුරු නේද? විවැරදි ජාතික ප්‍රතිපත්තියක් ඇති වෙන තුරු අරගලය පාරට බහැලා කෑගා ජාතික ප්‍රතිපත්තියක් නැති කරවු. එහෙමද? නෑ. අරගලය කියන්නේ ඒක නේ. මම කියලා තියෙන අරගලයට සම්බන්ධ වෙන්න කිව්වා. සන්නද්ධ වෙන්නේ කොහෙන්ද මතක තියෙන්න ඕනේ. ආයුධ අතර ගන්න ඕනේ. මොනවද ආයුධ? මෛත්‍රිය. එකක් මෛත්‍රිය. සීල, සමාධි, ප්‍රඥා එකක් තමයි අද අපි කතා කරන මාතෘකාව මෛත්‍රිය. ඒ ආයුධය බොහොම ප්‍රබල ආයුධයක්. ඉතින් ඒ වගේ එකක් අතට ගන්නවා කියලා කියන්නේ ඔන්න දැන් අපි මේක කරන්නේත් මෛත්‍රියෙන් එතකොට. ඇයි? ජාතික ප්‍රතිපත්තියක් නැතිකමින් අපි හැමෝම ලොකු දුකකට පත් වෙලා තියෙන්නේ. ඔය මෛත්‍රිය නැතිකමේ වෙච්ච දෙයක් කියන්නම් මම මේක අත්හදා බලන්න දෙයක් නෙවෙයි. ඉතර මහා නරක ළමයි අවිහිංසාවක් නැති ළමයි ඔය අහලා තියෙන කුකුල් පොර, කටුසු පොර ඒ වගේ ගැන අහලා තියෙන නේද? එහෙනම් කටුසු පොරයක් ගන්න උදාහරණයක් විදිහට. කටුසු පොරේ දාන්නේ අර ඉරටු වගේ ඉරට්ටක් අරගෙන ඒක හොඳට සුද්ධ කරලා ඒකේ කොනේ ඒක කොන හයමදිනේ ඒකේ කොනේ බඳිනවා කටුසගේ කටුසකල වලිගේ. තව කටුසෙක බඳිනවා. හරි දැන් දෙන්නව මොකද කරන්නේ? අර ඉරට්ටෙන් එහාට තල්ලු කර කර දෙන්නව ඇඟට දානවා. දැන් මේ කටුස දෙන්න හිතන්නේ. ඒ දෙන්න තමයි මෙයාකට පයින්නේ කියලා. හැබැයි පන්නන්නේ කවුද? වෙන කෙනෙක්. දැන් මේ දෙන්නා මේ දෙන්නගේ පාලනේ නැහැ. මොකද ඉරකුලෙන් බැඳලා තියෙන්නේ. ඒකින්ද මේ දෙන්න මොකද කරන්නේ? දෙන්නට දෙන්න හපා ගන්නවා. දෙන්නට දෙන්න හපා ගන්නවා. හැබැයි පාලනය වෙන්නේ කොහෙන්ද? වෙන ඉරක්ටකින්. වෙන වෙන කෙනෙක්ගේ පාලනයෙන් හින්දා හැබැයි හපා ගන්නේ කවුද? හරි දින දෙන්න පැනලා පාලනය කරන අයට හපන්න ඕනේ. හැබැයි හපා ගන්න මේ දෙන්න. හරිද? ඒ මදිවට කටුස්සා කියන්නේ පාට මාරු කරන කෙනෙක්. අපි දුම රතු කටුස්සා, කොළ කටුස්සා, නිල් කටුස්සා කියලා පොරයක් අල්ලවගෙන කටුසු තුන් තුන් ගොල්ලක් හතර ගොල්ලක් අල්ලලා පොරේකට දැම්මා. හරිද? එතකොට දැන් මේ පොරේ දාලා තියෙන්නේ කවුද? වෙන කවුරු හරි. හරිද? කවුද වෙන කවුරු හරි කියන්නේ? අධිරාජ්‍යවාදී. හරිද? අධිරාජ්‍ය අධිරාජ්‍ය සංකල්පනාව නේද කාලෙක ඉඳන් ඉස්සර ඉඳන් තිබ්බ එකක් එයාලා එයාලගේ යහපත සඳහා අන්‍ය රටවල සමගිය බිඳිනවා ඒ කියන්නේ අන්‍ය රටවල ආර්ථික වශයෙන් හරි සමාජීය වශයෙන් හරි සංස්කෘතික වශයෙන් හරි මොකද කරන්නේ බිඳවනවා එතකොට මේ අන්‍ය රටවල් වලට තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා මේවා බිඳවන්න ලෑස්ති කරගන්නකොට හරියට අපේ කට්ටියට මොකද වෙන්නේ අපේ කට්ටිය කටුස්සෝ වගේ අහු වෙනවා මේකට දැන් කරන්නේ මෙහෙවන්නේ ඉරට්ට හරිද පොරකන්නේ අපි ප්‍රශ්නයක් තියෙනවා. මේ පාට තුනක කටුත් වෙන මේක පොර කෑවේ. වැඩේ මොකද? පොර කන ගමන් පාටත් වෙනස් වෙන එක ප්‍රශ්නේ. <laughs> පොර කන ගමන් බලනකොට නේද? මෙයා මෙහෙන් රතු පැත්තට රතු කටුස්සා කියලා පොර ගන්න බලනකොට නේද? හරියටම හරි. මොකද කටුස්සා කියන්නේ පාට වෙනස් කරන එකනේ. හරිද? ඉතින් මේ pore-යට අහු වෙන්නේ නැහැ පින්නත් නේ අපේ ජාතික ප්‍රතිපත්තිය ඇතුලේ මෛත්‍රිය තිබුණා නම්. ඇයි කාටවත් pore අල්ලන්න බෑ. ඒකයි මම කිව්වේ කොන්දේසි විරහිත සමගියකට අපි ජාතියක් වශයෙන් ඉන්න ඕනේ. මේක පුහුණු කරන්න ඕනේ. හරිද? හ්ම් මේක පුහුණු කරන්න. කෙනෙකුට හිතා හම්බුනේ බණද මේ කියන්නේ කියලා. බණ නෙවෙයිද මේ? මේ තමයි බණ. ලෑස්ති වෙන්න ඕන අපි නේද? බණ ප්‍රායෝගිකරණය කරන්න. අද අපි හැමදාම මට මෛත්‍රිය ගැන අපි අපි දවස් හතරක් කතා කරා මෛත්‍රිය ගැන සියලු ශාස්ත්‍රීය කරුණු කතා කරා. අද කතිකාවත. නේද? අහන්න බැරි නම් ප්‍රත්‍ය කරලා ඉන්න එකයි තියෙන්නේ. අහන අය අහයි. නේද? මොකද මේක ප්‍රායෝගික දෙයක්. මං කිව්වා තනියම හැදෙන්න. පවුලක් පිටින් හැදෙන්න. ගමක් පිටින් මෛත්‍රිය කරන්න. නේද? එතකොට රට මේක මේකේ අඩුපාඩු මම පෙන්ලා දුන්නේ. නේද? අඩුපාඩු පෙන්ලා දුන්නේ අද වෙලා තියෙන ව්‍යසනය තුළ මෛත්‍රිය නෑ. ආයෙත් බලන්න පොඩ්ඩක්. නේද? පාට වෙනස් කරපුවාම අනිත් පැත්තට හපනවා. හරිද? හපන හැපිල්ල බලන්න පොඩ්ඩක් නේද? මේ එකට ඉන්නවා මේ අනිත් පැත්තට හපන හැපිල්ල. නේද? ආසන්න උදාහරණ ඕන තරම් තියෙනවා. ඒක මහ කැතම කැත හැපිල්ලක්. නිකන් හැපිල්ලක් නෙමෙයි. නේද? මේකද ආදර්ශය? මේකද ආදර්ශය? නේද? ඒක අපි අපිට අපි නායකයෝ විදිහට තමයි කියන්නේ කකුල ඈදට ගිහලා පොඩි උන්ට කෙලින් යන්න කියලා බෑ. එහෙනම් ආදර්ශමත් නායක පරපරක් අපිට හැදෙන්න ඕනේ. හරි ලැජ්ජාව බය තියෙන. අඩුම ගන්න. ඒකද මේ කතාව කිසිම පක්ෂයකට අදාළ එකක් නෙවෙයි මම කියන්නේ. සමාජයේ තුල දක්න මේකට ප්‍රතිවිරුද්ධව නිවැරදිව ඉන්න මිනිස්සු ඉන්න එකට ඈතට විසෙලා. හරි එකට ඈතට විසෙලා. එතකොට මේ බහුතරය නෙවෙයි ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. නමුත් බහුතරයක් පාලනය වෙන්නේ මේ වගේ යම්කිසි අලජ්ජී පිරිසකගේ. ඒකෙන්ද මේකේ අනාගතය හරියම භයානකයි. මේ ප්‍රතිඵලය අනාගත බොහෝ ව්‍යසනකාරී තත්ත්වයන් උදාගෙන ප්‍රතිඵලයක්. එක පොකරට නේද? මේකට මම මෙහෙම කියන්නම්. ඍජුවම කියන්නම්. මහජාතිය කියලා එකක් මේ රටේ තියෙනව නේද? තියෙනවා. මහජාතිය ගණන් හදන්න මෙන්න මෙහෙම. මේකත් අපි කතා කරමු සමගිය ඕන හින්දා මම මේ කියන්නේ අද අද මෛත්‍රිය ගැන කතා කරනවා මෛත්‍රිය තුලින් සමගිය හැදෙන්නේ ද්‍රවිඩ ජාතිය, මුස්ලිම් ජාතිය, සිංහල ජාතිය කියලා අපි අපි ඉන්න මේ ප්‍රතිසත හොයනවා. හොයලා කියනවා හරි වැඩියෙන් ප්‍රතිසතයක් ඉන්න මෙන්න මේ ජාතිය තමයි ප්‍රබල ජාතිය කියලා කියනවා. මම නිකමට අහනවා අපි මේ කතිකාවත ගොඩනගා ගන්න සමාජයේ සමාජයේ හැමතැනම මේ කියන්නේ බය නැතුව මේ කියන්නේ කියන්න ඕන දෙයක්. අපි ಜಾති ගණන් බලනකොට මෙන්න මෙහෙම ගණන් බලන්න. මේ ಜಾති වාදයක් කතා කරනවා නේ ඇත්ත කතා කරන එකයි. මොකද මේකයි වෙලා තියෙන ව්‍යසනය හැමදාම. අපි ಜಾති ගණන් බලන්න ඕනේ මෙහෙමයි. මේ විදිය මේ වගේ මේ ප්‍රතිශතයක් තමයි හදන්නේ කොහොමද? ද්‍රවිඩ ජාතිය, මුස්ලිම් ජාතිය, බර්ගර් හරිද? ඊළඟට දීකන් සිංහල නෙවෙයි. රතු සිංහල ජාතිය, කොළ සිංහල ජාතිය, නිල් සිංහල ජාතිය. හරි. එහෙමයි බලය බෙදීමේදී මේ බලය බෙදා ගැනීමේදී ඔය විදිහටයි කැඩෙන්නේ. එතකොට සිංහල බෞද්ධ හෝ ක්‍රිස්තියානි හෝ කියන්නේ ක්‍රිස්තියානි සිංහලනේ නේද? සිංහල ක්‍රිස්තියානි හෝ එහෙම නැත්නම් මම කියන්නේ සුළු ජාතිකයන් නැතුව මේ මහජාතිය කියලා කියන මේ පිරිස හැමදාම සුළු ජාතීන් විදිහට තමයි බලය බෙදා ගැනීමේදී තියෙන ඒකෙන්ද බලයක් නැහැ. හරි. ඇයි එහෙම කියන්නේ? දැන් මේ නැත මේ සිද්ධ වෙන ක්‍රියාවලිය. කවුරුත් සමහරට ලොකු ලොකු අය හිතනවා මේ මහා චණ්ඩිකම මම කරා කියලා. හරි. ඉතා අලජ්ජී විදිහට මේ විදිහට ඉතාම නරක විදිහට සමහර ක්‍රියාකාරකම් හමු වෙයි. පැහැදිලිව ධාති දෙකක් බෙදෙන විදිහට පක්ෂ බෙදෙනවා. ඒතරම් වෛරයක් ඇති වෙනවා මිනිස්සු තුළ. මේ මේ අදෙයිය වෙච්ච දේ ගැන නෙමෙයි මම කියන්නේ. දැන් දශක ගණනාවක් සිටේ සිද්ධ වෙන දේවල් වලින් මේ වෛරයක් ඇති වෙනවා හරියටම ලාංකීය මිනිස්සු දෙක තුනට මේ සිංහල සිංහල බෞද්ධය විතරක් නෙවෙයි මේක තුල ඉන්න ද්‍රවිඩය අනිත් අයත් ඉන්නවා. ඒ කට්ටිය බෙදීම කියන එක පැහැදිලිවම කණ්ඩායම් කෑලි ගානකට බෙදලා යනවා. මේ බෙදීම හමුවේ පැහැදිලිවම කවදාහක්වත් නිර්වෘල් පාලනයකට එන්න බෑ. හරි එන්න බැරි ඇයි? නිවැරදි තීරණ ගන්න බෑ. ඒ කාගවත් මත රඳාපවත්න තීරණ ගන්න කොන්දේසි ගොඩාක් එක තමයි ආණ්ඩුවක් හැදෙන්නේ. ඒකත් එක්ක අපි හැමදාම පහළයි. ඒ පරාදේ ප්‍රතිඵල තමයි භුක්ති විඳින්නේ. හරි. මේ මේ මේවා ගැඹුරෙන් මේවා මේ පොඩි දේවල්. කියලා තමයි හිතන්නේ. මෙහෙම කියනකොට ගන්න පොඩි දේවල් කියලා. නෑ මේක පොඩි දේවල් නෙවෙයි. මේවා ගැන හොඳින් හිතනද දැන්වත් අවදි වෙන්න ඕන කාලය. හරි ධර්මානුකූල මේ කියන සියද ධර්මානුකූලයි. මම මෙතන අධර්මයෙන් කිසි දෙයක් කියන්නේ කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න කියන්නේ මම කියන්නේ මෛත්‍රිය වඩන්න හරියට මෛත්‍රිය වඩලා මෛත්‍රී සාගත සමාජයක් සහිත මෛත්‍රිය කියන අරටුව ඇතුලේ තියෙන ප්‍රතිපත්තියක් හදන්න. නේද එක්ක කරුණාව කියන අරටුව ඇතුලේ තියෙන ප්‍රතිපත්තියක් හදන්න. සීලය කියන අරුතුව ඇතුළේ තියෙන ප්‍රතිපත්තියක් හදන්න. බෞද්ධ එක සංකල්පයක් ඇති. බෞද්ධ එක සංකල්පයක් අරුතුව විදිහට තියාගෙන ජාතික ප්‍රතිපත්තිය සකස් කරද්දී හදන්න රටම උඩ ආයේ කිසිම කාරණාවක් නැහැ. කිසිම අඩුපාඩුවක් නැත අපි ඔක්කොම ජීවත් වෙන තම මහා නර්ග සම්පන්න නේද? අද බලන්න තුන් ලෝකයක් සනසවදාලා බුදුරජාණන් වහන්සේගේ තේරවාදී ධර්මය තියෙන මේ රටට ජාත්‍යන්තර මැදිහත් වීම ඇතිකරන හදනවා සමගි කරන්න. සෙල්ලම් ලැජ්ජාවන්ත. මේ ජාත්‍යන්තරයෙන් අවවාද දෙන්න හදනවා. ඔයිට වැඩිය සාමකාමීව ජීවත් වෙන්න කියලා. හරි. ලැජ්ජා නැද්ද? ලැජ්ජා නැතුව එළියට බහින්න පුළුවන්. නේද? නිකන් ලැජ්ජා නෙවෙයි විලි ලැජ්ජාවක. නේද? ලැජ්ජාව බෑ අපි කොහොමද සමාජයට මුණ දෙන්නේ කොහොමද ලෝකෙට මුණ දෙන්නේ මොකද්ද මේ වෙලා තියෙන වැඩේ මේ මේ පිරිහීමත් එක්ක අපි හරීම අසරණ හරීම කිසි දෙයක් කරගන්න බැරි තනියම නැගෙහිට හිටින්න බැරි පෞරුෂයක් නැති අභිමානයක් නැති නේද කෙටියෙන් කියනවා තුච්ච තුප්පහි જાතියක් බවට පත් වෙමින් ඉන්නවා නේද පත් වෙමින් ඉන්නවා මේවා කතා කරන්න එළ පිට තමන්ගේ දරුවන්ට මේවා කියන්න. ඔයාලා කාමර වලට වෙලා ඔය කම්පියුටරේ දිහා බලාගෙන කෝලම් බලාගෙන ඉඳලා හිටපු කාලේ දැන් ඇති. හරි මේවා එළියට දාන්න. හරිද? මේ බෞද්ධ සංකල්පය තුළින් මේ වගේ විසඳුමක් තියෙනවා මේකට. ඒක රාශී වෙන්න ඕනේ. ඒක රාශී වෙලා ඒ සඳහා කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. එහෙනම් ඒක සමාජ කතිකාවත. නේද? කතිකාවතක් විදිහට හදන්න ධර්මය ධර්මයේ සමාජයේ මොකද්ද කතිකාවත කියන්නේ? නේද එක්තරා ඇති වෙන සම්මුතියක් දෙන්නෙක් එකතු වෙලා ඇති කරගන්න සම්මුතිය තමයි පොඩිම කතිකාවත. ආ අපි දෙන්න මෙහෙම කරමු කියලා කතා කරනවා ඒක කතිකාවතක්. ඒ වගේ බෞද්ධ කතිකාවතක් සමාජය තුළ නිර්මාණය වුණා නේද? බොහොම හරියකට එහෙනම් ඒකට සූදානම් වෙන්න ලෑස්ති වෙන්න ඒක කළ යුතු දෙයක් කිසිම විදිහකින් වෙනත් අරමුණක් අපේ ඇත්තේ නැහැ. ඒක ඒ ඒ ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා භික්ෂුන් වහන්සේලා මුල් වෙන්න ඕනේ. ඒ වගේම උපාසක උපාසිකාවන් ඉදිරිපත් වෙන්න ඕනේ. ලෝකෙට හඬගා කියන්න ඕනේ. මෙන්න සාමකාමී යුද්ධය මෙන්න මෙහෙමයි. ලෝකයේ මහත්මා යුද්ධය කියන්නේ මේකයි. මහත්මා අරගලය කියන්නේ මේකයි. ඒක කිසි කෙනෙකුට හානියක් වෙන්නේ නැති ක්‍රමවේදයක්. ඒක නිවට එකක් නෙවෙයි. ඒක ඍජු එකක්. ඒක මෘදු එකක්. නේද? මේක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් අපි ගත්ත දේ. මෙන්න අභිමානවත් ජාතිය කියන එක වෙන්න පුළුවන් අවුරුදු කෙටි අවුරුදු ගානක් තුළ නිවැරදි සංකල්ප වර්ධනය වුණොත් මේ මේ දිවයින දිනු කරන්න කිසිම විදිහකින් බැරි කමක් නැත්තේ නෑ. එහෙනම් ඒ බව නැවත හිතමින් තමන්ගේ යුතුයකම සිද්ධ කරන්න අදිස්ථානයක් ඇති කරගන්න තමන්ගේ යුතුයකම ඇති කරගන්න තමන් නිවැරදි වෙන්න තමන් නිවැරදි වෙලා අනුන් නිවැරදි කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ආකාසත්තාටි බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.